missed the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. මොකද දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ ස්කන්ධ පංචකය නිසා ඒතන රූපය කියලා ගන්න අපිට ඇහත් රූපයක් කන ශබ්දයක් දෙක ඇහැ නැත්තම් රූප හම්බ වෙන්නේ ඇහැ දිල තියෙන කනබුන ආහාරයෙන් ඒ හින්දා කනබුන ආහාරයෙන් ඇහැදුනේ ඇහැ තියෙන හින්දායි රූප පෙවුනේ එහෙනම් රූප කියන එකක් මට හම්බෙන්නේ ආහාර තියෙනවා ආහාර නැත්නම් මට කන්න බොන්න නැති වුණොත් ඇහැ පවතින්නේ ඇහැ පවතින්නේ නැත්නම් රූප ගැන දන්නේ නැහැ. එහෙනම් රූප කියලා යමක් තියෙනවා නම් හම්බ වෙනවා නම් ආහාර ප්‍රත්‍යයෙන් තියෙනවා. තේරෙනවද? හරි. කන බොන බත් පාන් කවපු මුං ඇට හින්දා තමයි කන හැදෙන්නේ. කන කියන එක හැදුන්නේ නැත්නම් සද්ද දන්නේ නැහැ මම. සද්දත් එහෙනම් හම්බ වෙලා තියෙන්නේ මට ආහාරයෙන්මයි. කියලා වක්‍රාකාරව යනවා. අපිට කන කන කන කියන එක ඇහෙන්නේ නැත්නම් ශබ්ද ගැන දන්නවද අපි? නෑ. හොඳයි කන බුන ආහාර නැති වුණොත් කන තියේද? නෑ. එහෙනම් කන බුන ආහාර නිසා රූපය හැදෙනවා. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා. අපි මුලින්ම කතා කරන පංච උපාදානස්කන්ධය ගැන කතා කරන අපි රූප උපාදානස්කන්ධය කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය කියලා ඕන රූප උපාදානය ස්කන්ධයේ කන පුන ආහාර නිසා හැදෙනවා ආහාර නැති වුණොත් නැති වෙනවා කියලා පෙවුණා නේද? හරි. හරි. ඔන්න දැන් රූපේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා. ඒකෙන් දැන් ඔයාලට හොඳට පේන්න ඕනේ රූපයක තියෙන සත්ව පුද්ගල භාවයෙන් තුර ශූන්‍යතාවයක් තියෙනවා. පුරාණ කර්මයට හටගත් රූපේ කන බොන බත් පාන් කව්පි මුංගට ඔය වගේ සතර මහා ධාතුයෙන් හටගත් ආහාරයෙන් තමයි ඇහැ හැදිලා තියෙන්නේ ඇහැ නිසා තමයි මට රූප පෙන්ලා තියෙන්නේ නෝ රූප ටිකේ පැවැත්ම කොච්චරද කියනවනම් සත්පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත අනාත්ම වූ ධර්මතාවයක් කියන එක ඔපි කියන්නේ ඊට පස්සේ ආහාරය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් මේ රූප කියන්නේ කියන එක කියනවා හරි ඊට පස්සේ ඒ ඇහත් රූපයක් තියෙන තැනට කන ශබ්දයක් තියෙන තැනට චක්කු විඥානේ සෝත විඥානේ දැස ගන්නවා. ඇහත් රූපයක් දෙක නිසා උපන්න සිත නම් කරනවා ඒ සිත උපදින්න හේතු වෙච්ච හේතිය නම් ඇහත් රූපයක් දෙක නිසා මුල් වෙච්ච හිතට චක්කු විඥානය කියනවා. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්න, ගොම නිසා ඇති වෙන ගින්නට ගොම ගින්න. මේ පිදුරු නිසා හටගන්න ගින්නට පිදුරු ගින්න කියලා කියනවා වගේ කන ශබ්දයක් නිසා හටගත් ගින්නට සෝත විඥානය එතකොට ඔන්න දැන් ආහාරය නිසා ඇහැ ඇදිලා රූප පෙවුණා. රූප පෙනෙනකොටම රූපේ දන්නේ තාම අපි හිත නැත්තම් මලමිනියකට වගේ භවංග මට්ටමේ ඇතුළත තියෙන හිත පෙනෙන මට්ටමට ගන්න ඕනේ දැන් පෙනෙන්න ඕනේ ඒ හින්දා ඇහත් රූපයක් තියෙන තැනට මේ හිත යොමු කරනවා. ඒකට කිව්වා පින්වන් සංගති පසු තුන් දෙනා එකතු වුණාම චක්කු විඥානේ ආවහම ඒ හිතේ මේ අරමුණ විඳිනකම අරමුණ හැඩේ හඳුනනකම අරමුණ හිතනකම කියන gati ටිකක් පහළ වෙනවා. ඔන්න පෙනීම කියලා කියන්නේ පෙනීම කෘත්‍ය කරනවා කියලා කියන්නේ ඔය රූපෙක විඳිනකම හඳුනනකම කියන එක මේ හිතේ පහළ වෙච්ච එකටයි. තේරුණාද? ඔන්න දැන් ස්කන්ධ පංචකයක් තියෙනවා. දැන් උතන තියෙනවා මොකද්ද? නාම රූප කියලා දෙකක්. දැන් පේනවා. පේනවා. හරිද? ඇහත් රූපයක් දෙක රූපය ඒ චක්කු විඥානේ ගියාම අරමුණ ස්පර්ශ වෙච්ච එක විඳිනවා ඒකේ හැඩේ හඳුනනවා ඊගාවට අපි තව සිතකින් ඒ හිතත් අර වගේ පස්සම්පියුක්තයි නාම ධර්ම හදන්න බැහැ වෙලා තියෙන්නේ ඒ හින්දා එකටම ගන්න කමන්නේ අපි කියමුකෝ මිනිස්සේ කියලා හිතනවා දැන් මිනිස්සේ කියලා හිතන තැනක ඇහත් රූපයක් දෙක ඒ රූපේ පෙවුණු ඇහත් රූපයක් දෙක සතර මහා ධාතු ටික නිසා කන බුන ආහාරය නිසායි තියෙන්නේ. ඊට පස්සේ අරමුණ විඳිනවා දැන් හිතේ තෙන්ට පැමිණිලා නාම ධර්ම ටික විතරයි මම කියන්නේ නමුත් විඥානය යෙදිලා කියලා බලාගන්න. ඒ අරමුණ විඳිනවා අරමුණ හඳුනනවා අරමුණට මිනිසියෙක් කියලා හිතනවා කියන එක තුල තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත චෛතසික ටික. තේරෙනවනේ? සිතුවිලි ටිකක්. ඔන්න ඒකට කියන සිතුවිලි සිතේ ඇති වෙන ගති ටිකක්, චෛතසික ටිකක්. ඔන්න ඔය නාම ටිකයි රූපයයි රූපයක් බලාගෙන මෙන්න මේ වගේ නාම ධර්ම ටිකක් පහළ වුණාම ඔය දෙකම නිසා අපිකාව කෙනා කෙනා ගාව මිනිස්සයා කියලා දැනගන්න කමක් ඇති වෙනවා මෙන්න මේ දැනගන්න කමට කියනවා විඥානය කියලා. අපි රූපය දැනගත්තා. තේරෙනවද? ඒ කියන්නේ ඇස් ඇස් ඉදිරියට ආපු වස්තුවක් අපිට දැනගන්නවා නේද? මේක දොර, මේක මිනිස්සේ, මේ දිත්‍ය, මේ කෝපය කියලා දැනුමක් අපිට එනවා අපිට දැනගන්න පුළුවන් ද බැයිද කියලා බලන්න. පුළුවන්. බලන්න මේ දැනගන්නවා කියන එක අහසින් වැටුන එකක් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි. හැම වෙලාවෙම නාම රූප කියන ධර්මතා දෙකක් නිසා තමයි දැනගන්නවා කියන ඵලය හටගන්නේ. දැනගන්නවා කියන ඵලයට ඒක ඵලයක්. ඒක ඵලයක්. හේතුව තමයි අර නාමයි අර රූපයි විඳිනවා හඳුනනවා හිතනවා කියපු නාම ධර්ම ටිකයි රූපයයි. මේ විඥානයේ මායාවක් කියන්නේ මේ වෙනම තිබුණු රූපයක් වෙනමම උපන්න ස්පර්ශසයිසිකයක් වෙනමම තියෙන සංඥාචෛසිකයක් වෙනමම තියෙන සංකාරචෛසිකය හිතනකම ඔක්කොම කැටි කළා කැටි කළා මේ ඔක්කොම එකතු කළා පුද්ගලයේ කෙනෙක් කියලා දැනගන්නකම හැදෙනවා දැන් දැනගන්නවා කියන කම තමන් ගාවමයි උපන්නේ තමන් ගාවමයි පවතින්නේ තමන් තුළමයි නිරුද්ධ වෙන්නේ. එතකොට යම් දැනගැනිල්ලක් තමන් තුළ ඇති වෙනකොට තමන් තුළ ඇති වෙනකොට ඒ දැනගැනිල්ලට හේතු වෙලා තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ඔන්න දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා කියලා කියන්නේ මේම නාම ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපයයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් නාමයි මේ නාම රූප දෙක නිසා මංගාව දැනගැනිල්ලක් දැනුමක් ඇති වෙනවා කියලා දන්නවා නාම රූපච්ච විඥාන. විඥානං කියනකොට තම තමන්ගේ භාෂාවෙන් තම තමන්ගේ අර්ථය දැනගන්න විඥානය කියන දැනගන්නවා. මෙතෙන්ට මේ වෙලාවේදී විඥානය කියන්නේ රූපේ දැනගත්ත දොර කියලා දැනගන්න ක්‍රම තමයි මේ විඥානය කියන්නේ. නාම රූපච්ච විඥානයේ දොර නාම රූප කිව්වේ ඇහත් රූපයක් දෙක විඳිනවා හැඩේ හඳුනනවා දොර කියලා හිතනවා කියන එක තමයි නාමය. ওই දෙක නිසා දොර කියලා දැනගත්තා. නාම රූපච්ච විඥාන. තේරුණා නේද? ඇහත් රූපයක් දෙක නැති වෙනකොට මේ නාම ධර්ම ටික නැති වෙනකොට දොර කියලා දැනගෙන දැනුම මංගාවම නැති වෙලා යනවා. මේ රූපේ දකින්නකොට දොර කියලා දැනගැනිල්ලක් ඇති වෙනවා අහකට යනකොට දැනගැනිල්ල මා තුල නැති වෙනවා තව පැත්තකින් දැනගැනිල්ලට කියනවා ප්‍රඥප්තියක් කියලා සම්මතයක් කියලා මායාවක් කියලා මේ රූපේ දකිනකොට මේක දොර කියලා ප්‍රඥප්තියක් තිබුණා මට ප්‍රඥප්තියක් ඇති වුණා මං ගාව පහකට යනකොටම දොර කියන ප්‍රශ්නයක් නැති වෙනවා. තේරුණා නේද? අපි ඕකට ඉස්සර මම ඉස්සරම කතා කරලා තියෙන දෙයකින් ගත්තාම අපි ඕකට කියමු දැන් මේ දැනුම දිහා බලන්ට බාහිර ඉඳන් ඇතුළට ආපු එකක් තියෙන්නේ දැන්. ආරම්භ තැන ඉඳලම ආරම්භ වෙච්ච තැන ඉඳලම දොර හෝ දොරේ කෑලි තිබුණේ නැහැ දොර කියන දැනුමක් හටගන්න බාහිරේ ඉඳන් කෑලි කෑලි එකින් එක එකින් එක සකස් වෙවි එන කම කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් තිබුණා තාම දොර කියන දැනුම ඉපදිලා නැහැ තේරුණාද මං කියන එක හරි ඒ ඒ ඇහත් රූපය තියෙන තැනට විඥානේ දැසගෙන අරමුණ විදිහකමක් තිබුණා තාම දැනගැනින්න ඉපදිලා නැහැ. අරමුණේ හැඩේ හඳුනනවා තාම දැනගැනින්න ඉපදිලා නැහැ. ආ පුද්ගලයේ දොර දිට්ඨිය කියලා හිතන කමක් තිබුණා තාම දැනගැනින්න ඉපදිලා නැහැ. මේ ටික නිසා දොර කියලා දැනගන්නවා කියන කාරණාවක් ඇති වුණා ඇති උනේ Taman තුලමයි. ඔන්න බාහිර කාරණා ටික නිසා Taman තුල දැනගැනලා ආව දොර කියලා. දැන් හොඳට බලන්න මේ ස්කන්ධයන්ගේ උදය නාම රූප පත්‍ය විඥානං කියලා නාම රූප දෙක නිසා Taman තුල දොර මිනිස්සෙක් කියන දැනගෙනලක් ඇති වුණා. නාම රූප දෙක නැති වෙනකොට ඇහත් රූපය දෙක වෙන් වෙනකොට කන ශබ්දයක් වෙන් වෙනකොට නාම ධර්ම ටික බිඳෙනවා. එතකොට Taman තුලම ප්‍රඥප්තිය නැති වෙනවා. කියලා උදේවේ Taman ගාව බැලුවොත් මෙන්න මෙතෙන්දී හොඳට බුද්ධිමත් වෙන්න බාහිර නිසා තමන් ගාවදම් දැනුමක් ඇති උනේ දැනගැනිලක් ඇති උනේ බාහිර හේතු ටික නැති වෙනකොට දැනගැනිල්ල තමන් ගාව නැති වුණා නම් දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙක පැත්ත ඕගොල්ලන්ට හඳුනන්න තියෙන්නේ කොහොමද? ඒ පැත්ත දිහා බලන්න ප්‍රඥප්තියක් තියනවද ඕගොල්ලන්ට? ඒකට තියෙනවා ප්‍රඥප්තියක් ඒකට කියන්නේ යථා භූත ඥානයේ ඝටිත වෙච්ච ප්‍රඥප්තියක් යම් රූපය කියලා යමක් තියෙනවා නම් මහ භූතයි කන බුන ආහාරයෙන් හැදුනේ කියලා රූපේ ඇත්ත පෙන්වන වචන ටිකක් තියෙනවා යම් වේදනා සංඥා චේතනා කියන ගතියක් තියෙනම් චෛතසික ටිකක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා එහෙම ඒ ධර්මතා ටික ඒකේ ප්‍රත්‍ය ටිකක් පෙන්වන්න ප්‍රඥප්තියක් තියෙනවා ඕගලන්ට. ඒ ඇරෙන්න මිනිහෙක්ගේ පුද්ගලයෙක්ගේ ගහක්ගේ ගයක්ගේ කියලා සම්මත ධර්මයක් ඒ තුල නැති බව දැක්කද? දැක්කා. දැක්කා. හරි. මෙන්න මේ උද්‍යව්‍ය ප්‍රඥාව නැති වෙනකොට චතුරාර්ය සත්‍ය අහලා නැත්තම් දුක දුක ඇතිවීම නැතිවීම පෙන්නලා ඒ හින්දා මෙහෙම හිතපල්ලා කියන අවවාදය නැති වුණාම නැත්තම් මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න බැරි වුණොත් තියෙන දෝෂෙ මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ විදිහට නාම රූප දෙක නිසා විඥානය හටගත්තාම නාම රූප දෙක නැති වෙනකොට විඥානය නැති වෙනවා කියලා උද්‍යෝග්‍ය ඥානයේට ස්කන්ධය හට ගන්න නැති වෙනවා කියන තමන් තුළ දැනුමක් ඇති වෙලා දැනුම තමන් තුළම නැති වෙනවා කියන එකට නුවණින් කියෙන් ඉඳ බැරි වෙනකොට එහෙම නැත්නම් මේ ලෝකේ කියන්නේ සම්මතය කියලා කියන්නේ දැනුමෙන් නාම රූප දෙක දිහා බලනවා ආපහු. ඔකට කියනවා උපගමනං උපාදානං ආපහු යනවා. දැන් අපි දැක්කා නාම රූප දෙක නිසා දොර කියන දැනුමක් අපි ගාවට ආවා. දැන් බලන්න මංගාව තියෙන දොර කියන දැනුමෙන් මම රූපෙ දිහා බැලුවොත් මොකක් වෙයිද කියලා මොකක් වෙයිද අර හැට පෙනුණු රූපය නිසා දොර කියන දැනුම මංගාව ඇති උනේ ඒ දැනුමෙන් මම අර දැනුම ඇති වෙන්න හේතු වෙච්ච රූපය දිහා ඒ දැනුමෙන් බැලුවොත් ආපහු ගියොත් ඒ පැත්තට බලන්න අපිට ඒ බාහිර රූපේ දොර වගේ පේන්නේ නැද්ද කියලා එතකොට දොර කියලා දැනුමින් බැලුවාම ඒ වස්තුව දොර වෙන්නේ නැද්ද කියලා බලන්න අපිට. දැන් මිනිස්සයා කියන දැනුමින් අපි මේ රූපේ දිහා බැලුවොත් මොකක් වෙයිද? උපාදාන කතාවක් මොකුත් ඕනේ අපිට මේ රූපේ මිනිස්සයා හැටියට පේන්නේ නැද්ද කියලා බලන්නකො. පේනවා. අන්න ඒකටයි උපාදාන කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ඒ ඇහැ රූප පැත්තට ගිහිල්ලා තණ්හාව කියන්නේ ඒකට අජ්ජෝසායතිත්‍ත්‍ති බැස ගන්නවා. උපගමනං උපාදානං දෙවනෝට යනවා. අපි ඇහත් රූපයක් දෙක නැත්තම් මේ නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය නාම රූප දෙක නැති වෙනකොට නැති වෙනවා කියලා ඒකට 100න් ඉන්න බැරි වෙනකොට තියෙන දෝෂය. ඒ දැනුගැනිල්ල පරිහරණය කරනවා. ඒ ප්‍රඥප්තිය පරිහරණය කරනවා. ඔකට කියනවා සම්මතේ ජීවත් වෙනවා කියලා. ඒ ඒ දැනුමෙන් අර නාම පැත්තයි රූප පැත්තයි දෙකට ගිය ගමම්ම අර නාම රූප දෙකේ තියෙන යතහ භූත ස්වභාවය ඇත්ත ස්වභාවය සතර මහා ධාතුයි ආහාරයෙන් හැදලා තියෙන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් හැදලා තියෙන කියන ඇත්ත වැහිලා ඒ පැත්තේ මං දැනගත්ත දේවල් දොර මිනිස්සු අභිත්‍ය ගස් කොළන් තියනවා වගේ තැනකින් පෙනේ අපිට පේන්නේ නැද්ද? පේනවා. දැන් ඉතින් ලෝකේ හටගත්ත කියලා කියන ඔන්න දැන් ඇහැ ඇහැට දැසගෙන වාසය කරනවා. රූපෙට දැසගෙන වාසය කරනවා. උපමනකින්ම වෙන උපාදාන කියලා එකක් ගන්න එපා. උපාදානයේ සියුම්ම තැන. උපගමන උපාදාන දෙවනුවට ඒ පැත්තට ගියේ එකට උපාදානය කියනවා. ඔකට පිළේ කියනවා කොහොමද දන්නවද? නාම රූප දෙක නිසා හටගන්න විඥාණය නාම රූප දෙකට දැකගත නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං වුණොත් සලායතන හැදෙනවා ස්පර්ශ වෙනවා වේදනාව ඇති වෙලා තණ්හා උපාදාන වෙලා භවය වෙන ජරා මරණ දුක එනවා කියන ඔක්කොම ටික වෙලා ඇති දෙවනුවට ගිය ගම. තේරුණාද? ඔන්න දැන් අපි දැක්කා උපාදානය කියලා තණ්හා උපාදාන වශයෙන් ඒව ඇසුරු කරගෙන වාසය කළොත් Nirodhe පේන්නේ නැහැ කියලා කිව්වනේ. නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ කිව්වනේ. එතකොට මේ ප්‍රඥප්තිය පරිහරණය කළොත් ඒ කියන්නේ දැනගන්න දැනගන්න දෙයින් දැනගන්න හේතු වෙච්ච වස්තු දිහා බැලුවොත් අපි අපි සම්මතයක ඉන්නවා ප්‍රඥප්තිය පරිහරණය කරනවා කියනවා එතකොට ඇහැ රූප පැත්තට දැසගෙන ඇහැ රූප පැත්තට ගිහිල්ලා තියෙනවා කියලා අපිට තේරෙනවද බලන්න මේ විඥානේ දැසගෙන කියනවා කියලා තේරෙනවද කියලා බලන්න විඥානේ කියන්නේ දැනුම විඥානේ කියන්නේ මේ වෙලාවෙදි තමන්ගාව තියෙන දැනගැනිල්ල ඒක බාහිරින්ද තමන්ගාවයි ඇති උනේ තමන්ගාව තියෙන දැනුමෙන් බාහිර වස්තු අධ්‍යය බැලුවාම අන්න දැන් විඥානේ නාම රූප දෙකට දැසගත්තා කියලා කියනවා එතකොට විඥාණය නිරුද්ධ වෙන්නේ ඒ දැනගැනිල්ල නැති වෙන්නේ දැනගැනිල්ල තියෙන එකක් වෙනවා. නාම රූප දෙකට දැසගත්තාම දොර මේ රූපේ දොර වගේ පේනවා. එතකොට අපිට යථාභූත ස්වභාවයේ වැහිලා ප්‍රඥප්තියෙන් එතෙන්ට ප්‍රඥප්තියක ආදේශ වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? දොර කියන එක තියෙන එකක් ඇත්ත එකක් වෙනවා මේ බලන්න අල්ලන්න පුළුවන් එහෙනම් මේක කොහොමද සම්මතයක් වෙන්නේ මේක ප්‍රඥාක්තියක් වෙන්නේ ප්‍රඥාක්තියක් නම් සම්මතයක් නම් බොරුවක් නම් අල්ලන්න බැරි වෙනවා නමුත් අල්ලන්න පුළුවන් කියන තැනකින් ඇත්ත කළ ලෝකයක් හදලා දෙනවා මට දරුවා අල්ලන්න පුළුවන් මේ දොර අල්ලන්න පුළුවන් පිටිය අල්ලන්න පුළුවන් රත්තරන් ටික අතට ගන්න පුළුවන් මෙච්චර වස්නා වස්තු ගන්න පුළුවන් වගේ තැනකටපත් වෙයි මම කියන තැන සියුම් සිද්ධියක් තේරෙනවද කියලා බලන්න. තේරෙනවා. දැන් මේ මුළු ලෝකේ ලෝකයක් හැදිලා තියෙන්නේ නාම රූප දෙක නිසා හටගත් විඥානයේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් මේ විඥානය කියන එක හිත කියන එක හේතු ප්‍රත්‍යයයි හේතු ප්‍රත්‍යයයි විඥානය කියන එක නාම රූප කියන ධර්මතා දෙක හේතු කරගෙනයි තියෙන්නේ. යම් වෙලාවක හැම වෙලාවෙම ඕගොල්ලෝ විඥානය කියනකොට වචන වල හිර වෙන්න එපා. අපි ඒ ඒ අරමුණේ කොතනක කොතනක හෝ දැනගන්න කමක් තියෙනවා ඒ දැනගන්න කම නාම රූප කියන ධර්මතා දෙකක් ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙනයි හටගන්නේ. මේ දැනගනින්නට මේ විඥාණයට නාම රූප දෙක ආපහු ප්‍රත්‍ය උනේ නැත්තම් උදව් උනේ නැත්තම් එයාට හිතින්ද බෑ විඥානේ නිරුද්ධ වෙනවා ඒ ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා ඒ ඇහත් රූප දෙක නැති වෙනකොට ඒ දැනගැනිල්ල නැති වෙනවා නමුත් මේ දැනගැනිල්ල නැවත නාම රූප දෙකක් පැත්තට අපි යොමු කළොත් ඒ මේ ප්‍රශ්නක් තියෙන්නේ මේ විඥානේ දොර මිනිසයා කියලා බලනකොට විඥාණයට නාම රූප දෙක අහු වෙනකොට ඒක විඥාණයට අහු වෙනා නාම රූප කියලා අහු වෙනකොට ඒ නාම රූප දෙක අර විපාක කියන තැනකින් නෙමෙයි තියෙන්නේ. අලුතෙන් ආපහු හදාගෙනයි මේ යන්නේ. එතකොට ආන් මේ ස්කන්ධ ටිකට තමයි සාස්ව උපාදාන නීයා කියලා කියන්නේ අනිත් පැත්තට ගිය එකට. එතකොට මාර්යාගේ භූමියට ගියා කියනවා. මාර්යාගේ භූමියට ගියා කියනවා. අනිත් පැත්තට යන එකට ප්‍රඥප්තියෙන් නාම රූප දෙක දිහා බැලුවොත් ප්‍රඥප්තියෙන් දැනුමින් තමන් ගාව තියෙන වස්තුවක් දිහා බලලා වස්තුව පරිහරණය කරන්න ගියාම උපාදාන සහිතයි ලෝකේ ඉන්නේ මායාවේ භූමියට ගියා කියලා කියනවා. එතකොට දුක එනවා. නමුත් මේ ස්කන්ධයේ උදේවැය තියෙන්නේ ඇහැ රූප පැත්තට යන්න බැරි වෙන්නේ. කන ශබ්ද පැත්තට යන්න බැරි වෙන්න දැසගන්න බැරි වෙන්න ඒව උපාදාන වශයෙන් නොගෙන නිදිලා ඉඳ තමයි ස්කන්ධෙන් උදේ වැටෙන්නේ ඇයි මේ නාම රූප දෙක නිසා මංගාව විඥානයේ හටගත දැනුමක් හටගත නාම රූප දෙක නැති වුණු දැනුම නැති වෙනවා කියන එකට නුවණින් හිටියාම තමන්ගේ ඇස් ඉදිරිපිටට ආපු වස්තුවට අරඹය තමන් තුළ දැනුමක් ඇති වුණා වස්තුව නැති වෙනවා තමන් තුළ දැනුමක් නැති වෙනවා කියන එක සිහියෙන් ඉන්නකොට දැනුමින් අර වස්තු දිහා බලන්න යන්නේ බලන එක නවත්තන්න මේක කරන්නේ කියලා එයා දන්නවා මේක නොකොළොත් මෙහෙම වෙනවා කියන එකක් දන්නවා මෙයා දුක දුක ඇතිවීම දන්න හින්දායි මේක කරන්නේ එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥාණය යම් වෙලාවක නාම රූප දෙකේ පිහිටක් නොලැබුවොත් ඒ නා ඒ විඥාණය අනාහාරව නිවෙනවා ඒ ප්‍රඥප්තිය එතන එතනම නැති වෙනවා මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් බලන්න හොඳට මං කිව්ව පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටික නාම රූපයි කියලා. ඒ පැත්තේ නාම රූප කියන තැනක ස්කන්ධ පංචකයේ පිරිසිදු දකින්නකම ඕගොල්ලන්ට ඉබේම ඇති වෙලා ඇති. ඒ නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති වෙනවා කියලා බලන්න ගියාම දැනුම ඇති උනේ මෙහෙම රූපෙකුයි මෙහෙම නාමෙකුයි ඒවට ප්‍රත්‍ය මේකයි කියන නෝන ඉබේම ආවනේ. ආවා. එතකොට දුක පිරසින්ද දැක්කා. දැනුමෙන් අනිත් පැත්තට මිනිස්සයා දොර කියලා දැනුමෙන් අනිත් පැත්තට ගියේ නැහැ. ඒ හින්දා තණ්හා උපාදාන වශයෙන් දැසගත්තේ නැහැ. සමුදේ දුරු වුණා. අන්න එතකොට දකින්න අහන දේවල් නිරෝධ වෙන බව සාක්ෂාත් වෙන බවේ හිතින්නේ මේ ස්කන්ධයෙන් උදේ බලනවා කියන එක විතරයි කරන්න ඕනේ ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා තියෙනවා ඒකට දැස ගන්නකම තණ්හා උපාදානෙ දුරු කළා දකින අහන දේ දැකීමෙන් ඇයින් පස්සේ නිරුද්ධයි බව නිරෝධයි කියලා සලායත නිරෝධි සාක්ෂාත් කරලා තියෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රඥප්තියකින් ජීවත් වෙනවා ප්‍රඥප්තිය ඇත්තමනේ. ඒ කියන්නේ ලෝකයා ඇහත් රූපයක් දෙක නිසා දොර කියන දැනුමක් ආවහම දැනුමෙන් බාහිර වස්තුව දිහා බලලා බාහිර තියෙන රූපයේ දොරයි කියලා බලාගෙන දොර අල්ලගෙන ඉන්නකොට රහතන් වහන්සේ කියලා කියන්නේ ඇහත් රූපයක් දෙක ආහාරයෙන් හටගත්ත බහබූතයි ඒක හේතුනා ස්පර්ශයට ස්පර්ශයෙන් හටගත්ත නාම චෛතසික ටිකක් ස්පර්ශයෙන් හටගත් ඒ දෙක නිසා දොරසින ප්‍රඥප්තියක් මන් තුල හටගත්තා. මේක නැති වෙනකොට දොරකින ප්‍රඥප්තිය නැති වෙනව මං ගාව දැනුමක් අටකට දැනුම නැති වෙනවා කියන තැනක සීයෙන් ඉන්නවා අර පැත්තට ගිහිල්ලා නැමිලවත් නැහැ නිදිලා පවතිනවා ඇහැ රූපය උපාදාන වශයෙන් නොගෙන නිදිලා පවතිනවා ඒක මේක දොරනේ මේක ළමයානේ කියලා ගණ්ඩ ගියේ නැහැ අපි දොර කිව්වොත් රත්තරන් කිව්ව කාම උපාදානයි මේ ළමයා මිනිසේ කියලා එපැතර ගියොත් ditthi upadana. මේ මම කියලා අනිත් පැත්තට ගියොත් අත්වාද උපාදානය. ප්‍රඥප්තිය නැති වුන් දෙපැත්තට යන්න බෑ. උපාදානය පවත්තන්න බෑ. එතකොට එකම අරමුණේ දෙන්න දෙපැත්තට ගිහිල්ලා තියෙන හැටි පේනවද? ඕගොල්ලන්ට. පුතජන කෙනයි රහතන් වහන්සේ දෙන්න එකම අරමුණේ අපි කියමු පුතජන කෙනා අනේ හාමුදුරනේ බලන්නකො මේ දොර ඉස්සර හොඳට තිබ්බ දැන් මේ දිරලානේ වේවියෝ කාලනේ කියලා අල්ලගෙන කියනකොට රහතන් වහන්සේ දන්නවා මේ රූපේ දකින්නට දොර කියන ප්‍රඥප්තියක් ඇතිවෙනවා මේ පෙනීම නැති වෙනකොට දොර කියන ප්‍රඥප්තිය නැති වෙනවා කියන සිහියෙන් ඉඳගෙන මොකද රහතන් වහන්සේත් මේ අරමුණේ දොර කියන ප්‍රඥප්තියකින් අසුරු කරනවා කියලා දන්නවා. ඒ වස්තුවකට නඹුරන අනේ ඔව් මේ දොර දිරලා තමයි ඈ ඉස්සරහ හොඳට තියෙන්න ඇති ඕක මෙහෙම තින්ත ටිකක් ගාලා තිබුණා හොඳට ඔයාලා තියාගන්න තිබුණා කියලා උපදේශකුත් දෙයි. ඒද රහතන් වහන්සේට ඇහත් රුපියල් දෙක නැති වෙනකොටම දොර ඉතුරු නැතුවම නැති වෙනවා දොර ආරම්භය සිතින් කියින් කියින් කළා නම් ඒකත් නිරුද්ධ වෙනවා. මොකද Taman තුරන වස්තුවක් අහුවෙලානේ. අර කෙනා රූපෙ පැත්තේ බලාගෙන දොර ගැන හිතින් කියින් කියින් කළාම පැත්තකට යනකොට දැකපු දොර තියෙනවා වගේ වෙනවා. මොකද ඒ රූපේ තියෙනවනේ. තියෙන තාක් එක දොරනේ. එතකොට යාට ඒක කර්ම. එතකොට මට මෙතෙන්දි මතක් කරගන්න තියෙන එක දෙයයි ස්කන්ධයන්ගේ උදේවැය කියන එකට නුවණින් ඒක අපි හුරු නෑ හුරු කරන්න ඕනේ. අනන්ත සංසාරේ තමන්ගාව දැනුමක් එනකොට දැනුමේ ආපහු යමක් දිහා බලලා දැනුමින් ආයතන පැත්තට යන එකේ දෝෂය කවුරුවත් කියලා දීලා නැහැ. කියලා දෙන සාස්ත්‍රුන් වහන්සේ නමක් පහළ වෙලා නැහැ. ඕක දුකට මග ඕක මායාවේ භූමිය. ඇහැ මායා, රූපය මායා, චක්කු විඤ්ඤාණය මායා ওই පැත්තට යන්න එපා. ඔබ මායාවේ භූමියට යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥප්තිය, සම්මතය. සම්මතයේ සම්මතයක් ප්‍රඥප්තියක් කරගෙන ඒක තමන් තුළ හටගෙන නැති වෙනවා කියලා දැකපන් හිට යන්න එපා. කියලා දෙන්න උපදේශක් කවුරුත් හිතියේ නැති වරද නිසා හැමදාම කලේ දැනුමක් එනකොට දැනුමින් මේ පැත්තට ගියේ. ඒකේ ප්‍රතිඵලය වුණා උපාදාන වාසය කරන අපිට කවදාවත් දුක නිරුද්ධ වුණේ නැති එක. දැන් බුදුහාමුදුර පහළ වුණේ දුක දුක නොයන විදිහට දුකෙන් මිදෙන ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්න. ඒකට වෙන මොකුත් නෙමේ ස්කන්ධයන් උදේ හොඳට ඇහැට රූපයක් හරි සරලයි. ඇහැට රූපයක් ගැටෙනකොට තමන් ගාව හොඳ සිහියක් පවත්වන්න ඕන උදේ රැයට. දැනුම දොර කියන දැනුමක් මට ඇති වෙනවා. ඇහැතුරු පෙර නැතින දොර කියන දැනුම නැති වෙනවා කියලා දන්නවා. දොර කියන දැනුමෙන් මේ දිහා බැලුවොත් අන්න මම කරගන්න ඕනේ සියල්ලම කරගෙන තියෙන්නේ. ඈ මොකද විනාශයේ පැත්තට. මගේ බෙල්ල මං කපාගත්තා වගේ එච්චරට භයානකයි මේ චූටි දේ වුණාට කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේව ඇතිවීමට නැතිවීමට සිහියෙන් ඉන්න කියන්නේම මේක එච්චර ගරුසාර කළා බරසාර කළා තින්නේම විඥානයේ නාම රූප පැත්තට දැසගන්නේ ඔක්කාන්ති නාම රූප වෙයි කියන බයටයි. ඔක්කාන්ති නාම රූප ඔක්කාන්ති කියන දැස ගන්නවා. මොකද විඥානයේ නාම රූප දෙකට. ඈ දොර කියන දැනුම විඥානය පෙනෙන රූප පැත්තට දැසගත්තොත් කෙලිම දොරක් හම්බ වෙයි. පුද්ගලයෙක් හම්බ වෙයි, මිනිසෙක් හම්බ වෙයි ලෝකේ එතකොට. ඒ වැරද්ද කරන්න බැරි වෙන්නයි ස්කන්ධයෙන් උදේවයි තියෙන්නේ. ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේ අපි තව පැත්තකින් ඕගොල්ලෝ මෙහෙම කිව්වම අර මම ඉස්සර කළේ දුරකථනයක අවුට් ගෝයින් සහ ඉන්කමින් සහ අවුට් ගෝයින් කියලා දෙකක් තියෙනවා. දැන් දුරකථනයක් ඇතුළට අපිට පණිවිඩයක් එනවා. නේද? එතකොට පිටේ ඉඳන් ඇතුළට එනවා. ඊට පස්සේ ඇතුලෙන් එළියටත් කෝල් එකක් ගන්නවා. ඒ වගේ මට ඇහත් රූපයක් දෙක නිසා ඉන්කමින් වගේ තමයි දොර කියන දැනුමක් දැනගෙන ඉල්ලක් ආවා. හරි. ඒ දැනුමෙන් මම දොර කියලා බාහිර රූපේ දිහා බැලුවම අවුට් ගෝයින් වගේ තමයි ආන්න ගියේ කොහාටද? උපගමන නැවත ගියා. නැවත යන්නේකයි උපාදානේ. කොහාටද? මාර්යාගේ භූ මාර්යාගේ භූමියේ ඉඳලා එහාට ආවා. ආපහු ගියාම ආපහු ගියාම උපගමනං උපාදානං කියන්නේ මායාවේ භූමියට ගියා අවුද්දුන් කියලා කියන්නේ. ඒ හින්දා ඉන්කමින් එක විතරක් නතර කරනවා අවුට් අවුට් මේ මේ මේ අවුට්ගෝයින් එක නතර කරනවා ඉන්කමින් එක විතරක් ඉඳ දීලා තියෙනවා. වගේ යම් කිසි කෙනෙකුගේ දුරකතනේ මේ වැඩිපුර බිලයයි කියලා පිටට ගන්න ඒවා නවත්තලා ලොක් කළා එනේව විතරක් කියලා තියෙනවනේ නේ ඒ ඒ වගේ මාර්යාගේ භූමියට ගිහිලා ජරා මරණ දුක ඇති කරන ධර්මයක් මහා භයානක විසගෝර පැවැත්මක් මේ උපාදානය. උපාදානයේ බයන් දිස්වා ජරා මරණ සම්භවේ. ජරා මරණය ඇති කරන උපාදානයේ බයක් ඇතිර දකින්න. අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංති උපාදාන නොකොට මිදෙන්න ජරා මරණ සංඛ්‍යාත ධර්මයේ කියලා පෙන්න උපාදානයේ බයක් ඇතිර දකින්න ඇහැ රූප පැත්තට යන එක ඇහැ රූපය අසුරු කරගෙන වාසයට පැමිණෙන එක බය කෙරේ දකින්න එහෙම යන්න තියෙන මාධ්‍ය තමයි ප්‍රඥාක්තිය දැනුම දැනගැනිල්ල ඒ හින්දා දැනගැනිල්ල ලොක් කරනවා තමන්ගෙන් එහාට විකාශනය වෙන්න දෙන්නේ බාහිර ඉඳන් තමන් ගාවට ආවා ඉන්කමින් තියෙනවා හැබැයි ලොක් කරලා අවුට්ගෝයින් කාටවත් කෝල් ගන්න බෑ ස්පර්ශ ආයතන හයි කෝල් ගන්න බෑ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති අලෝකිතේ විතේ යලෝකිතේ සම්පජානකාරී හොති යනකොට එනකොට වටේට විතර බලනකොට හොඳ සිහියෙන් කරන්න හොඳ සිහියෙන් කරන්න දකින්න දකින්න දේ නිසා මන් තුල දැනුමක් ඇති වෙනවා ඒ දැනුම මන් තුලම නැති වෙනවා මම මේ දැනුමින් බාහිර වස්තු දිහා නොබල යුතුයි කියන තැනක සිහියෙන් ලෙඩෙක් ගාවට යනවා ආ මේ ලෙඩා මෙයාගේ නම මිල්ටන් කියලා මංගව දැනුමක් ඇති වෙනවා. මම මේ ලෙඩානේ මේ මිල්ටන් කියලා නොබෙලිය යුතුයි කියලා ලෙඩා පරීක්ෂා කරනකොට වටපිට දෙයක් ගන්නකොට ඒ නිසා මංගව දැනුම් ඇති වෙනවා නැති වෙනවා. අමතකලා භාවිතා කරනවා දැන් බෝ මොකද මේ දැනුමෙන් බාහිරේ දිහා බලලා බොහෝ කාලයක් අපි වැරද්ද කළා කළා හුරුවක් තියෙනවා. ඔය හුරුව ගෙවන්න ඕනේ ටික ටික. පුළුවන් තරම් දැනුමේ බාහිරේ බලන එක අඩු වෙන අඩු කරනවා. බාහිර නිසා Taman තුල දැනුම ඇති වෙනවා කියන එක නිතරම පෙන්නනවා. ඕකට තමයි අපි ආශ්‍රය කරන නුවණ කියලා කියන්නේ. නූපං ආශ්‍රව නූපදවනෝ උපං ආශ්‍රව දුරු කරනවා කියලා කියන්නේ. ඔන්න ඔය ටික තමයි මම ওই දේශනාවෙන් කිව්වේ. ඔක තව කියලා දෙන්න පැතිකඩවල් ගොඩාක් තියෙනවා. අර අනේ පිදු සිතානන්ට කියන්නේ ගැහැවි ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. ඔබගේ විඤ්ඤාණය කියලා කියේ. ඇහත් රූපයක් දෙක නිසා මට මිනිස්සෙක් කියලා දැනුමක් ආවා. උන දැන් මගේ විඤ්ඤාණය. මිනිස්සයා කියන දැනගැනිල්ලක් ආවා. මේ දැනගැනිල්ලට ඇහැ ඇසුරු වෙන්න, රූපය ඇසුරු වෙන්න, චක්කු විඤ්ඤාණය ඇසුරු වෙන්න දෙන්න එපා. මේ දැනගැනිල්ල ඇති වෙන්න හේතු වෙච්ච හේතුපතර කියන්න එපා මේක කියනවා. ගැහැවිය ඔබගේ සිතට කන ඇසුරු නොවේවා, ශබ්ද ඇසුරු නොවේවා, සෝත විඥානය ඇසුරු නොවේවා. කන ශබ්ද සෝත විඥානයස බල්ලෙක් කෑ ගහනවා, කපුට කපු මේ කපුටේ කෑ ගහනවා, බල්ලෙක් බුරනවා කියන සද්දේ දැනුමක් ආවා. දැනුමෙන් ඒ දිහා බලන් දෙපා. එතකොට බල්ලෙක් බුරනවා, කපුටේ කෑ ගහනවා කියන දැනුමෙන් සද්දේ දිහා බලන් දෙපා කියනවා. ඔහොම ටික ටික අද දවසේදී අපිට හිතෙන මේක නම් කරන්න බැරි එකක් නේ කියලා. කරන්න බැරි එකක් නම් බුදුරජාණන් වහන්සේ කරන්න කියලා කියන්නේ. කරන්න පුළුවන්. ටික දවසක් යනකොට මේ නුහුරුව යනවා. ඉතින් මේකට ටිකක් හොඳට සීයෙන් හිටියොත් ඕගලන්ට කොච්චර බර වේ වෙහෙස වේ අඩු කළා කියනවාද කියනවා නම් මුළු චතුරාර්ය සත්‍ය අවබෝධයට දුක පිරිසිඳ දකින්නවා කියනක නොමිලේ ගෙනත් දෙනවා මෙච්චර මුළු ලෝකයකටම අමාරු තණ්හා උපාදාන කියන එක වෙහසක් නැතුව නොමිලේ ගෙවලා දානවා සලායතන නිරෝධයේ භව නිරෝධයේ ජරා මරණ නිරෝධයේ කියන නිවන දුකේ නිරෝධය නොමිලේම ලබා දෙනවා ආයතන ටිකෙන් උපාදාන නොකොට නිදිලා පවතිනවා කියන නිදීම අරගෙන දෙනවා ඕගලන්ට තියෙන්නේ ස්කන්ධයන්ගේ උදේවැයට සිහියෙන් ඉඳ විතර. කෙටිම කෙටි කරලා තියෙන ඔయిత වඩා නම් අඩු කරන්න බෑ. ඒ හින්දා මම මේ මිල අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය මිල අඩු කරලා තියෙන්නේ. මේකටත් වඩා මිල ටිකක් අඩු කරලා නිවන් මඟ දෙන්න කියලා ක්‍රමයක් නැහැ. ඒ හින්දා මේ මට්ටමට ගන්න පුළුවන්ද කියලා බලන්න. වැඩ කිසිවක් අනිත් ඒවා මුකුත් ඕනේ මේ මේ පොඩි කාරණාවයි මේ වගේ සරල තැනක් තිබුණේ ඉඳයි හත්වැරදි වයසේ දරුවෝ රහත් උනේ අවුරුදු 120 ජීවිලා මහාන වෙච්ච අය රහත් උනේ හොඳට පේනකොට රූපේ පෙන්වන්න නාමයේ පෙන්වන්න ඒ නිසා අපු දැනගැනilla පෙන්වන්න කාලයක් යනකොට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා සිහි කරනකොට මේව මේ සිහි කරන දැනුම ඒ ආපු පැත්තේ ශුන්‍යතාවයක් වෙන්නේ ඒ දැනුම මංගාවම ඇති වෙච්ච දැනුමම මම සිහි කරනවා නේ කියලා විඥානයේ අත්දැකීම සිහි කරගන්නව කමම තේරෙයි මිසක දැහැර දැකපු අහු පැත්තට හිත ගැස ගන්න නැති ඊගාට ඕක තව හොඳට වැඩෙනවා අපි කියමුකෝ ඕක තව ඉස්සරහට යනකොට ඔය දැන් සතිපට්ඨාන වෙන ওই මට්ටමට එනකොට ඕගොල්ලෝ කයට දැකගන්නේ කායානුපස්සනාවේ ඇත්ත පේනවා. තව ටික දවසක් යනකොට ඔහොම පුරුදු කර කර කර යනකොට ඕගලන්ට මෙහෙම පේන්නේ ඉබේම වෙහසක් නැතුව මොකද්ද? යම් කෙනෙක් දකිනකොට නැත්තම් මේ sorry මේ රූපයේ මේ නාමය නිසා අර අපි දොර මිනිස්සු කියලා දැනගත්තා වගේ මේ රූපයේ නාමය නිසා මන් තුල රාග සිතක් ඇති වුණා. ඒක ඒව හරි ශෝක්නේ කියන දැනුමක්. නැත්නම් ද්වේෂසිතක් හටගත්තා. නාම රූප දෙක නිසා ද්වේෂසිතක් හටගත්තා. නාම රූප දෙක ඇති වෙනකොට ද්වේෂසිත නැති වෙනවා කියලා පෙනේ. ද්වේෂසිතෙන් වස්තු දිහා බලන්නේ නැති. ද්වේෂසිතෙන් වස්තු දිහා බලු තරහකාරීකදී. තමා තුළ රාගසිතක් හටගත්ත නාම රූප දෙක නිසා නාම රූප දෙක නැතිව තරහසිත නැති වෙනවා කියලා තමන්ට පෙනේ. රාගසිතින් යමක් දිහා බැලුවොත් වටිනා හොඳ අරගත්තේ නැත්නම් ජීවිතයේවත් වෙලාවත් වැඩක් නැහැ කියලා හිතෙන වස්තු කෙනෙක්. එතකොට යා සරාගං වා චිත්තං සරාගං චිත්තං චපජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං චපජානාති කියලා චිත්තානුපස්සනාවට ඇවිල්ලා ඇති. ඊට පස්සේ මේකම තව ටිකක් කරනකොට ඒ තේහා චිත්ත සංකාර පටිසංවේදී කියන තැනකට එනවා. එච්චර ඕනේ මම මෙන්න කිව්වේ මේ උදේව වය බලනකොට තමන් තුල තරහසිතක් ඇති වෙලා තමන් තුල තරහසිතක් නැති වුණා කියලා දකිනකොට තරහසිත තරහකාරයෙක් හම්බ වෙන්නේ. හැබැයි තරහ සිතින් බැලුවොත් වස්තුවකට ගිය ගමන් තරහකාරයෙක් හම්බේ. අකමැති වස්තුවක් හම්බේ. රාග සිතක් Taman තුල ඇති වුණා රාග සිත නැති වුණා කියනකොට ඒ රාග සිතට පවතින්න බෑ. පවතින්න කෑලි නෑ ආහාර නෑ. Taman තුල ඇතිවලා නැති වෙනවා. වෙහෙසකුත් නෑ. හැබැයි ඒ රාග සිතින් බැලුවොත් ගොඩාක් ලස්සන කැමති අරගත්තේ නැත්නම් මගේ ජීවිතේවත් වැඩ නැහැ කියන වස්තුව අංග වෙයි. එතකොට ඉතින් අර කටින්දු වෙනගිම වගේ කඩාගෙන ගණ්ඩ යනවා අපි. මේ සංඥාවේ පොඩි පොඩි විපරිතකමක් වෙලා තියෙනවා. අර පැය කමාරක් විතර කිව්වා ගොඩාක් වටිනා ටිකක් මම මේ ටික මතක් කළේ මේ මේ ටික පොඩ්ඩක් බලන්න ඊගාව දවසක ප්‍රශ්න ගැටළු මොනවා හරි තිබුණොත් මම කියලා දෙන්නම්. දැනට මේ ටිකේ සැකිල්ල හරි තේරුණාද කියන්නකෝ පොඩ්ඩක්. මේ මේ ජීවිතේම ඕගොල්ලන්ට මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නැචකින්ච ලෝකේ උපාදීයති. ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නිදෙන්න පුළුවන්. පොඩි දෙයයි කරන්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැයට තියෙන ඉන්නේ ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට අර වචන වල ඉරවෙන්න එපා Taman තුල දැනගැනිල්ලක් ඇති වෙනවා කියලා පෙන්වන්නද ඉන්කමින් දැනගැනිල්ලෙන් බලන්න එපා අවුට්ගෝයින් පැත්ත වහලා දාන්න ලොක් කරලා දාන්න. වැරදෙනවා අමතක වෙලා යනවා ආයෙ ටික ටික මතක් කරන්න. මම ඕකෙදි භාවනාව වැඩෙන ක්‍රමයක් තියෙනවා හරිය ලස්සනට මම වෙලාවක එක කියලා දෙන්න අද ටිකක් මහන්සි. ඒ කියන්නේ අපිට සිහි වෙන්නේම අම්මා තාත්තා දුව පුතා කියලානේ. එහෙම ඉන්නකොටම අම්මා තාත්තා දුව පුතා කියලා සිහි වෙනකොටම වෙනද ටග්ගල උදේ වැටෙන්නන්නේ. මේ ඇස් ඉදිරි පිටට මෙහෙම රූපයක් නාමයක් ආවම අම්මා කියන දැනුම මන් තුලනේ හටගත්තේ. මන් තුල නැති වෙලා තියෙන. එහෙනම් අම්මා කියන දැනගැනිල්ලට අයිති දෙයක් අතීතේ තිබිලත් නැහැ දැන් තියෙනවත් මේ අනාගතේදිත් නැහැ අපි මේ දැනුමේ රූපයකට දැස්වහම දැම්මොත් අම්මා කියලා රූපයක් අපිට හම්බ වෙයි එතකොට අතීතයේ තිබ්බා දැන් නෑ හැබැයි අතීතයේ තිබ්බා දැනුත් අතීතයේ තිබ්බ දැනුත් තියෙනවා හෙටත් තියෙනවා වෙයි නමුත් මේ ප්‍රඥප්තිය Taman තුළට ගත්තාම කාලයක් යනකොට මම මගේම විඥානීය අධ්‍යක්ීම සිහි කරගෙන දඟලනවා නේද කියන උත්තරයක් තියෙනවා ලැජ්ජයිති අට්ඨියති හරායිති දිගුච්ඡති සබ්බ සංකාරයේසු කියලා කියන්නේ ඒකයි. ඔය තමන් තුළ ඇති වෙන දැනුමට කියනවා සංස්කාර කියලා. අනිත්‍යවත සංකාරා. මේ දැනුම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ ඇති වෙලා නැති වෙනවා. අම්මා තාත්තා දුව පුතා කියන දැනගැනිලි නාම රූප දෙක නිසා තමන් තුළ දැනගන්නවා ඇති වෙලා නැති වෙනවා. උපජ්ජිතව නිරුද්ධන්ති. ඉපද නිරුද්ධ වෙනවා. තමන් තුළ ඉපද නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝ ඒ දැනුම සංසිඳුනොත් ඒක සැපයි. නමුත් අපිට වෙන්නේ මොකද්ද? අපි සංස්කාර පරිහරණය කරනවා. ඒ දැනුමේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් කියන සංස්කාර නිමිති වලින් නාම රූප දෙක රූපේ දිහා බලනවා. එතකොට අම්මා තාත්තා ගෙදර ඉර හඳ ගස් ගල් ගෙවල් දොරවල් කියලා මට බාහිර වස්තු හම්බෙලා ඇති සංස්කාර ධර්මෝ පරිහරණය කරනවා මම. සංස්කාරය මට නිත්‍ය වෙලා ඇති සංස්කාරය පරිහරණය කරන්න ගියාම සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දැකපු දවසට මම දුකේ කලකිරෙන්නේ. ඕකටම ওই විඥාණයටම කියන නාම රූප දෙක නිසා හටගන්න විඥාණයට කියන කර්මය කියලා. අපි මේ කර්ම විඥානේ නාම රූප පැත්තට ගිය ගමන්ම කර්ම භවය හැදෙනවා පහව. ඇත්තයි. නමුත් නාම රූප දෙක නිසා හටගත්ත විඥාන නිරුද්ධ වෙනකොට කර්ම රැස් වෙන්නේ කර්මක්ෂය වෙනවා. ඒ දොර මිනිසයා කියන කර්ම චේතනා පහළ වෙනවා. හැබැයි කර්ම රැස් වෙන්නේ එතන එතන නැති වෙන කර්මක්ෂය වෙනවා. අරයට කර්ම රැස් වෙනවා. උන් ඔය වගේ ලොකු පරාසයක් උපකී අනිත් දවසේ මම ඒකත් කියලා දෙන්න. අදට මම හිතනවා ඔයගලන්ට යම් මට්ටමක් හෝ තේරෙන්න ඇති කියලා තේරවාදී බෞද්ධ දර්ශනය නැත්නම් මේ ශාස්ත්‍රීය ශාසනය තාම අපිට පිහිටක් පිළිසරණක් නැති වෙලා නැහැ. පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන් තැනකයි අපි ඉන්නේ කියලා හරි තේරෙන්නේ නැති කියලා නැත්නම් මේ මොකද්ද තේරුන්නේ නැතුනට හම්බුරු මොකද්ද අමුතු එකක් නම් කිව්වා වගේවත් කියන තැනකින්වත් තේරුණා නම් ඒත් කවන්න. හරි. ඕක තේරුණා කියන්නේ ඇත්තටම එයාට චතුරාර්ය සත්‍යයේ සැක නැහැ. එයා එයා දන්නවා මට මේ ජීවිතෙන් දුකෙන් නිවෙන්න පුළුවන්. ඒකට කරන්න තියෙන මෙන්න මේ වගේ පොඩි තැනක ප්‍රයෝගයක් කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මහා වටයක් දරා ගන්න බැරි පැත්තක්. නාම රූප පරිච්ඡේදය, විත්ති පරිච්ඡේදය, කාංකා විතරන විසුද්ධි මේවා කියලා දඟලන් දුන්නේ ඒ ඔක්කොම වැඩි. මෙහෙම යනකොට වැඩෙනවා ඔක්කොම. ඒක මේ මාර්ගයට අයිති දේවල්. පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්න ඕන රූපය කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද කියලා වෙන වෙනම අමුතින් හොයන්න ඕනේ කෙලස්තික නැති කරන්න ඕන සක්කාය දිට්ඨිය නැති කරන්න ඕන ඕග යෝග ග්‍රන්ථ නීවරණ නැති කරන්න ඕන ආස්තෝ දුරු කරන්න ඕන කොහොමද මේව කරන්නේ මේ කෙලෙස් කොහොමද නැති කරන්නේ කියලා වෙන වෙනම එකින් එකට ඕනේ මෙන්න මේ ටික විතරයි තියෙන මම මං කියේ දෙන්න පුළුවන් උපරිම ලාභයට දීලා තියන්නේ. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි. කොහොම හරි මේක උත්සාහවත් වෙනොත් අද අදම ඔයගොල්ලෝ සම්දිත්තිකය කාලිකයි එහි පස්සටයි කියන ගුණ ටිකක් තියෙනවා. නොබෝ කලකින් අනේ මොන තරම් ඇත්තද අපි මේ බොරුවට දුක් විඳලා තියෙන්නේ කියලා දුකේ කලකිරෙන දැනකට මනස එනවාම. තත්කාල. තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්මුතුන්වත් මේ පින්මුතුන්ගේ ගෙවල් දොරවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුගිෂ්ඨ කරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන මේ දිවිපතන බෝධියකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සම්පදං Thank you.